සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් තුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු සාදු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 බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රාජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පතිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ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 බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව සියලුම දෙනාට ශ්‍රවණය කරන්න ප්‍රකාශනය කරවන්නත් විකාශනය කරවන්නත් කටයුතු සංවිධානය කරගෙන අති උතුම් සද්ධර්ම දානමය පින්කමද සිදු කරගන්නවා. නිතර සද්ධර්ම ශ්‍රවණය කරන පිරිසක් හැටියට සද්ධර්ම ශ්‍රවණයාගේ ආනිසංසයත් සද්ධර්ම දානයාගේ ආනිසංසයත් මේ පිරිස හොඳින් දැනගෙනමයි මේ වගේ පින්කම් වලට සහ සම්බන්ධ වෙන්නේ යෙදෙන්නේ එළඹෙන්නේ. ඒ නිසා අමුතුවෙන් මේ පිළිබඳව කරුණු කාරණා සඳහන් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. පින්නතුනි මේ ධර්ම දේශනාව අඟුලිමාල සූත්‍රයෙන් කෙරෙන දේශනා මාලාවක් හැටියට ඒ දේශනා මාලාවේ අඟුලිමාල සූත්‍රයෙන් සිදු කෙරෙන හතරවෙනි ධර්ම දේශනාව හැටියටයි මේ දේශනාව සිදු කරන්න සූදානම් වෙන්නේ. අඟුලිමාල සූත්‍රය අඟුලිමාල කියන නම මේ පිරිස බොහොම හොඳට අහලා ඇති. මුලින් කරපු ධර්මදේශනා ටිකක් මේ දේශනා මාලාවේ ශ්‍රවණය කරමින්ම Tamanගේ දේශනාවත් අහනකොට මේ බුදුරහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? අපි කලින් සූත්‍රය නතර කරපු තැන ඉඳලා අද දේශනාව පටන් ගමු. අඟුලිමාල ස්වාමීන් වහන්සේ පැවිදි කරපු දාට පහුවදා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන පාත්‍ර සිවුරුත් අරගෙන පින්නපාතේ වැඩියා. ඒකේ සඳහන් කරනවා පින්නපාතේ වැඩියා මිසක් දානි හම්බුනේ නැහැ කියලා. දන් දෙන්න කෙනෙක් නැහැ. දකින්න දකින්න කෙනා බයයි. සමන ස්වરૂපයේ තිබුණත් බොහොම බයයි. ඒ නිසා දාන්නේ නම් හම්බුන්නේ නැහැ. ඒ වඩින ගමන් තමයි ගෙපිලි වලින් වඩිනකොට මේ gedaraක කාන්තාවක් වේදනාවෙන් රතුණි දෙනව ඇහෙනවා. ඒ වෙලාවේ බොහොම දුකක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකක් පස්සේ ඉඳගෙන කිලස් කිලිස්සන්ති වත භෝසත්තා කිලිස්සන්ති වත භෝසත්තා මේ සත්වයින් බොහෝ සෙයින් දුක් විඳිනවා ස්වාමීනි කියලා මට හිතෙනවා කියලා සඳහන් කළා. ආන් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ අඟුලිමාල පිරිත උන්වහන්සේට දේශනා කළේ. අඟුලිමාල ඒ කාන්තාව යම් තැනක වෙද්ද ඇයි ඉන්න තැනට ගිහිල්ලා මේ පිරිත කියන්නේ කියලා දේශනා කළා. ඒ කාරණාව පැහැදිලි කරමින් තමයි අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනේ. එතන මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී වෛද්‍ය කර්මයක්වත් කළාද? වික්ෂුන් වහන්සේලාට වෙදකම් කරන එක තහනම්. බුදුරජාණන් වහන්සේ ඒක තහනම් කරලා තියෙනවා. 21 අනේසණය එමෙත 21 අනේසණය කියලා කරුණු 21ක් පැහැදිලි කරනවා. ඒ කරුණු අතර වෙදකම, නැකත් කීම මේ වගේ බොහෝ දේවල් භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. එතකොට මෙතන කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන් මේ එක්විනි එක්විසි අනේසනේත මේ කරුණු අයිති වෙනව නම් භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල ස්වාමින් වහන්සේ ලවා අර වේදනාවෙන් පෙළෙන කාන්තාවට වෙදකමක් කෙරෙව්වද කියලා කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. අන් ඒකට මනාව උත්තරයක් ධර්මයෙන්ම ලබලා දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙතන මේ එක්විසි අනේසනේට අයිති වෙන වෙදකමක් කෙරෙව්වා හැම වෙදකමක් කෙරෙව්වා හැම නෙමෙයි. එහෙනම් මොකද්ද භාග්‍යවතුන් වහන්සේ මෙතන කරවලා තියෙන්නේ? අඟුලිමාල ස්වාමීන් වහන්සේ ලවා සත්‍ය ක්‍රියාවක් කරවලා තියෙන්නේ. වෙදකම කෙරෙව්වා නෙමෙයි. සත්‍ය ක්‍රියාවකුයි කරවලා තියෙන්නේ. මොකක් හේතු මොකක් නිසාද ඒ සත්‍ය ක්‍රියාවේ තව අරමුණක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. ඒ අරමුණ තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ වුණත් මිනිසුන් වහන්සේට පුදුම පුදුම බීතියක් දක්වනවා. එනිසා ස්වාමීන් වහන්සේ මාර්ගයේ වඩිනවා කියලා කියවත් මිනිසු මාර්ගයෙන් ඉවත් වෙන තරමටම තාමත් තාමත් අඟුලිමාලයන් වහන්සේට පුදුම බයයි. ඒ නිසා තමයි දානවත් හම්බෙන්නේ නැත්තේ. දන් දෙන්න කවුරුවත් දොරවල් අරගෙන එන්නේ නැහැ. තරම් බයයි. ඒ නිසා අඟුලිමාල ස්වාමීන් වහන්සේට දාන ලැබෙන්නත් ඕන. මිනිස්සු ළඟ මුන් වහන්සේ පිළිබඳව තියෙන බිය නැති වෙන්නත් ඕන. ආන් ඒ කාරණාව සඳහා තමයි බුදුරජාණන් වහන්සේ විසින් මේ කාරණාව කෙරෙන්නේ කියලා සඳහන් කරනවා. අඟුලිමාල ස්වාමින් වහන්සේ මෛත්‍රී සිතුවිලි වලින් යුක්තයි. ඒ වගේම ස්වාමින් වහන්සේ පිළිබඳව මිනිස්සුන්ගේ සිත්වලත් මෛත්‍රී සිතුවිලි ඇති කරවීමේ චේතනාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය ක්‍රියාව කරවන්නේ. ඒ නිසා ඒක වෙදකමක් නෙමෙයිම කියලා ධර්මයේ විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. මහා බල සම්පන්නයි මේ පිරිස. ඊටාම බල සම්පන්නයි. ඒකයි සඳහන් කළේ බුද්ධාන්තරේ නිමා වෙයි. නමුත් අඟුලිමාල පිරිතේ බලය නිමා වෙන්නේ නැහැ. මහා කල්පේ පවතින තුරු බල පිහිටනවා කියලා සඳහන් කරනවා. යම් කිසි හේතුවකින් මේ පිරිතේ බල සම්පන්න බව නවත්තන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. පිරිතේ බල බිඳින්න කිසි කෙනෙකුට බෑ කියලා දේශනා කළේ එතකොට මේ පිරිත කොයිතරම් බලවත් පිරිතක්ද කියන කාරණාවම අපි සියලු දෙනාම අවබෝධ කරගන්න ඕනේ. බොහොම ස්තුතියි. තේල් කීපයක් වචන කීපයකින් වාක්‍ය කීපයකින් සඳහන් කරලා තියෙන බොහොම පොඩි පිරිතක්. නමුත් ඉතාම බල සම්පන්නයි නිසා සඳහන් කරනවා මහා කල්පයක් පුරා බල පිහිටනවා කියලා. හැබැයි මේ බල සම්පන්න බව ලබන්න නම් පිරිත දේශනා කරන කෙනා මනා වූ සීලයක පිහිටලා ඉන්න ඕනේ. මේ පිරිත ඔබට පාඩම් කරගෙන ඔබේ දෑත පනා පිට මේ ජීවිතයේ අද අද ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් තරම් බලයක් තියෙනවා. මේ මනාව මනාව සීලයක පිළිපදලා ඉන්න ඕනේ කියන කෙනා. ඊළඟට සඳහන් කරනවා අල්පප්‍රාණ මහප්‍රාණ හරියටම ශබ්ද කරන්න ඕන උච්චාරණය කරන්න ඕන නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ වචනේ වෙන්නේ නැන්නේ. අපේ අකුරු එතෙන්ට එකතු වුණොත් අපිට ඕන හැටියට අපිට ඕන තැන්වල නවත්ත නවත්ත දේශනා කළොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ පිළිත වෙන්නේ. දේශනා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම වුණොත් එහි බලය නවත්තන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ කියලා. හරියටම දේශනා කළොත්. අඟුලිමාලයන් වහන්සේ මේක ඉගෙනගෙන ගිහිල්ලා අර කාන්තාව ගාව උන්වහන්සේට ආසනයක් පනවලා තිබුණා. එතන වාඩි වෙලා උන්වහන්සේ නම් දේශනා කරන්න පටන් ගත්තේ මේ විදිහටයි. ලෝකනාථයන් වහන්සේ විසින් අඟුලිමාලයන්ට පියාදුන් කල්පයක් බල තියෙන යම් පිරිතක් වෙයි නම් එය දැන් තමන් වහන්සේ විසින් ප්‍රකාශ කරමි කියන පොරොන්දුව ඇතුව තමයි අඟුලිමාලයන් වහන්සේ ඉස්සල්ලාම් පිරිස දේශනා කරන්න පටන් ගත්තේ. තප්පත්තායින් මහා තේජං මේ කල්පේ පුරා තේජස් පවතින මේ මහා පිරිස දේශනා කරමි කියලා උන්වහන්සේ මේ පිරිස දේශනා කරන්න පටන් ගත්ත බව සඳහන් කරනවා. ඊළඟ පිළිතුරේ සඳහන් කරනවා මේ පිරිසත් දේශනා කළා. ඒ වගේම බල තියෙනවා තව මෝර පිරිත, රතන සූත්‍රය, වැසි පිරිත, වගේ පිරිත්ද මහා කල්පයක් පුරා බලපවතින පිළිපෙළ. මේ කටයුතු වලින් පස්සේ අඟුලිමාලයන් වහන්සේ යම් ආකාරයකින් යම් කෙනෙක් පැවිද්දට ඇතුළු වුණා නම් යම් කෙනෙක් පැවිද්දට ඇතුළු වුණා නම් ඒ ඇතුළු උනේ උතුම් අරමුණක් මුදුන්පත් කරගැනීමේ පරමාර්ථය ඇතුවයි. එනිසා සඳහන් කරන මෙචිරස්සේව නොබෝ කලකින්ම යම් අරමුණක් වෙනුවෙන් කුල පුත්‍රයෙක් Brahmacharya සංඛ්‍යාත පැවිද්දට පිවිසෙනවද ලෝකයට අර්ථයක් සිදු කිරීම වෙනුවෙන් යමෙක් මනාකොට පැවිදි වූයේ නම් ඒ බ්‍රහ්මචර්යාවේ කෙලවර යම් උතුම් ස්ථානයක් වේ නම් තනිවම වීරිය කොට එතනට පැමිණ වාසය කළේය. කෙනෙක් බ්‍රහ්මචර්යාව සහිත මේ පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ ලෝකයට මහත් වූ යහපතක් සිදු කරනවා කියන අර්ථය ඇතුවමයි. ඒ කියන්නේ පැවිද්දෙක් ඉන්නේ ලෝකයට මහත් වූ යහපතක් සිදු කරන්නමයි. ඒතර මොකද්ද පැවිද්දෙක් නිසා ලෝකයේ සිදුවෙන මහත් වූ යහපත? Taman යහපතක් උදා කරගන්නවා Tamanගේ සංසාර විමුක්තිය විමුක්තිය වෙනුවෙන්. අන් අයට ලැබෙන යහපත. නිවැරදි වූ අතාගතයන් වහන්සේගේම ධර්මය ලෝකයට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාව තියෙන පැවිද්දා. බුද්ධ වචනේ කවදාවත් බුද්ධ වචනේ වෙනස් කරන්න බෑ. බුද්ධ වචනේට කවදාවත් චෝදනා කරන්න බෑ. මේ කාරණාව මම පිළිගන්නේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන යම් ධර්ම කොටසක් කාටවත් ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙනම් ප්‍රතික්ෂේප කළොත් මොනව වෙනවද? ස්වාමීන් වහන්සේ නමක් ප්‍රතික්ෂේප කළොත් ඒ ස්වාමීන් වහන්සේගේ සරණ එතනින් බිඳෙනවා. ධර්ම රත්නයේ සරණ එතනින් බිඳෙනවා. අන්තික තමයි උපසම්පදාව ප්‍රතික්ෂේප වෙන්න තියෙන අවස්ථාව ඊටම ඉහළයි. ධර්ම රත්නයේ යම් අංගයක් ප්‍රතික්ෂේප කළොත්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නමින් වෙන යමක් දේශනා කළොත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ යම් නමින් වෙන යමක් දේශනා කළොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක භාග්‍යතුන් වහන්සේ කවදාවත් අගය කළේ අගය කළේ නෑ. එහෙම දේශනා කරපු කෙනාට මොනව උරුම වෙයිද? සඳහන් කළා මේ ධර්මයේ ඒක ඇලපිල්ලක්. ඒක ඉස්පිල්ලක්. යම් කෙනෙක් වෙනස් කළොත් නිරේදර ඇරෙනවා. අපිට පරීක්ෂණ පවත්වන්න දෙයක් මේ ධර්මයේ තුල තියනවාද? අපිට පරීක්ෂණ පවත්වන්න දෙයක් මේ ධර්ම රත්නයේ තුල නැහැ. අපිටත් මේකෙන් අණුව ගිහිල්ලා කොටස් කොටස් හොයලා මේකට එකතු කරන්න පුළුවන්ද? එහෙම එකතු කරන්න බෑ. අද විද්‍යාඥයෙක් යමක් අලුතෙන් හොයාගත්තොත් තව වසර ගාණක් ගියාට පස්සේ ඒ විද්‍යාඥයා හොයාගත්ත දේට තවත් අලුතෙන් කොටස් එකතු කරලා ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඒකට බොහෝ කරුණු එකතු කරන්න පුළුවන්. ඒක ඊළඟට විස්තර කරන්න පුළුවන්. නමුත් තවත් වසර දහස් ගණනක් ගියත් මේ බුද්ධ දේශනාවට අලුතෙන් එකදු වචනයක්වත් එකතු කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවද? නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එක වචනයක් නෙමෙයි ඒක ඇලපිල්ලක් හදන්න දෙයක් නෑ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ. ඒ නිසා අපිට මේ දේශනාවට කරන්න දෙයක් ඇත්තෙම ඇත්තෙම නෑ. ආර්ය පරිශ්‍රණය කරලා තියෙන මීට අවුරුදු 2600 ගානකට කලින්. ඒක ඇතුලේ අපට පරිශ්‍රණය කරලා අපිට අමුතුවෙන් උමම් මාර්ග මේකෙන් ගමන් කරන්න කෙටි පාරවල් හොයන්න හොයන්න නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න තියෙන නිවනට යොමු වෙච්ච කෙටිම පාර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා දේශනා කරලා තියෙනවා. හරියට අපේ නිවන් මඟ සිතියම් ගත කළොත් බුදුරජාණන් වහන්සේ ගාව තියෙන සිතියමේ මෙතෙක් ලෝකේ පහළ වෙච්ච සියලු දෙනාගේ මස් අද ලෝකේ ජීවත් වෙන මේ සියලු දෙනාගේමත් අනාගත ලෝකයේ තව කෝටි ප්‍රකෝටි ගණන් කොච්චර ප්‍රමාණයක් පහළ වෙයිද ඒ පහළ වෙන සියලු දෙනාගේමත් නිවනට යොමු වෙච්ච ඍජු මාර්ගයක් සහිත සිටියමක් භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා. ඒ ඔබේ නිවනට යන ඔබ නිවනට යන පාරක් තියෙනවා. මම නිවනට යන පාරක් තියෙනවා. සකල සත්වයාම නිවනට ගමන් කරන පාර දන්නේ භාග්‍යතුන් වහන්සේ මිසක් වෙන කවුරුවත් වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා ඒ තරම් දැනුමක් අවබෝධයක් තියෙන මේ ධර්ම රත්නය තව කෙනෙකුට කවදාවත් වෙනස් කරන්න වෙනස් කරන්න බෑ. ඒක අතිශයින්ම භයානක වූ තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා පැවිද්දෙකුට ලෝකෙට මහත් වූ අර්ථයක් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ අන්න ඒ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේම ලෝකයට දේශනා කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ පැවිද්දා හෝ ධර්මයේ දේශනා කරන ගිහි පුද්ගලයෙක් වේවා ඒ ඕනෑම කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජින චක්‍රයට පහර දුන්න පුද්ගලයන් බවට පත් වෙනවා. අන්න ඒ නිසායි නිරේදරවල් ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන් විවෘත වෙලා තියෙනවා. එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය ඔස්සේ යමක් යමෙක් ගමන් කළොත් ගමන් කරන ගමන් කරන පුජ්‍යලයාද නිරේතයි. මුලින්ම දේශකයා නිරේත යනවා ඊළඟට ඒ දේශනාව හරි මේක තමයි සත්‍ය කියලා බාරගත් සියලු දෙනාම ඊළඟට ඒ පිටිපස්සේ නිරේට යන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්න සියලු දෙනාම ඊළඟට නිරේට යන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා පැවිද්දෝ ලෝකෙට බොහොම වටිනවා. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන දේශනා කරන නිසා. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ශ්‍රවණය කළ යුතුයි. ඊළඟට උන්වහන්සේලා ගාව තියෙන සීල සමාධි ආදී මහා ගුණ ඒ ගුණයට දන්තම් පූජා කරාම ඒ ගුණයට වන්දනාමාන කරාම ඒ ගුරුවරට සත්කාර සම්මාන කරාම අපිට ලැබෙන දේවල් අපි ගාව ගුණ තිබිලාද? නෑ සිල් කියන උන්වහන්සේලා ගාව. ආන් මේ සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා උදෙසා යමක් පිළිගන්නන්න අපට පුළුවන් වුණොත් සංසාරයට අප්‍රමාණ කුසල් පිරෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දක්ෂිනා විභංග සූත්‍රයේ. එතන සඳහන් කරන්නේ තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක විපාක හම්බෙනවා. දුස්සීල මිනිහෙකුට ආහාර වේලක් ලබා දුන්නාම අනාගත ජීවිත දහහක විපාක හම්බ වෙනවා. දුස්සීල මිනිස්සු කියලා කියන්නේ පංචිල් ආරක්ෂා කරන්නේ නැති, එළුවන් සරණ ගියපු නැති දුස්සීල මිනිස්සු. ඒගොල්ලෝ එහෙම කෙනෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක් නිවන් දක්නා ಜಾති දක්වා මාතව ආත්ම කීයක් උපදීද දන්නේ ඒ උපදින කෝටි ප්‍රකෝටි ගණන් ජීවිත වලින් ආත්ම භාව 1000ක මට කවදාවත් ආපිපාසාදී දිගතියක් වෙන්නේ මුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. දුස්සීල මිනිහෙකුට කැම වේලක් දුන්නොත් පුතඥ සීලවන්තයෙකුට ආහාර වේලක් ලබා දෙන්නොත් අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. ඒ කියන්නේ අවබෝධයෙන්ම පන්සිල් වලින් අත මිදිච්ච කෙනෙක් නෙමෙයි. නමුත් පන්සිල් කඩන්නෙත් නැහැ. සමන්ත වාසියක් ලැබෙනවා නම් නොකඩ ඉන්නෙත් නැහැ. පුතඥ සීලවන්තයා. අපි ගමේ ගෙදර ඉන්නකොට හොඳ මිනිස්සයයි කියලා කියන අය පුතඥ සීලවන්තයි. ඊළඟට පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් යන අය. නමුත් ඒ අය බෞද්ධයෝ නෙමෙයි. වෙනත් ඍෂිවරු. එහෙම ඍෂිවරයෙකුට ආහාර වේලක් දෙන්න පුළුවන් උනොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. මම නිවන් දකින්න උපදින ආත්ම වලින් ජීවිත කෝටි ලක්ෂයකට වඩා උපදිනවා නම් කෝටි ලක්ෂයක්ම මට ආහාර පාන වලින් හිග වෙන්නේ. පන්සිල් ආරක්ෂා කරන විශේෂයෙන් තෙරුවන් සරණ ගියපු පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනාට. එහෙම කෙනෙකුට ආහාර වේලක් දී ගන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත අසංකේයයකට පාපිපාසාදී දුකක් වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට බෞද්ධයෙකුට ආහාර වේලක් දීලා එතෙන්ට එන්න පුළුවන් නම් ආසනේ වෙනුවෙන්ම ජීවිතේ පරිත්‍යාග කරපු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙන්න උත්සාහ දරන ඒ නිර්වාණගාමී මාර්ගයටම ප්‍රතිපන්න භික්ෂූන් වහන්සේ නමකට යම් කෙනෙක් උපස්ථාන කරේ නම් කොයිතරම් ආනිසංස ලැබෙයි. ආන්ගේ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ ලෝකයට අර්ථයක් සිදු කිරීම වෙනුවෙන්ම යමෙක් මනාකට පැවිදි වූයේ නම් ආන් ඒ පුජ්‍යලයාගෙන් ලෝකයට සම්පූර්ණ කරන්න තියෙන කාරණාව. නැත්නම් තමන්ගේ පැවිදි ජීවිතය තුළ තමන් මුදුන්පත් කරගත යුතුද ලහි ලහියේ යම් කටයුත්තක් අන්න ඒ කාරණාව අඟුලිමාලයන් වහන්සේ මුදුන්පත් කරගත්තා. තාම කෙටි කාලයකින් ඒ தත්ත්වය මුදුන්පත් කරගත්ත නිසා සඳහන් කරනවා හීනා ಜಾති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි ඉපදීම අවසానයි බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ලදී කල යුතු සියල්ල කරන ලදී මේන් මතුවට කල යුතු දෙයක් මට නැතයයි විශේෂයෙන් දැනගත්තේක මහත් අවබෝධ කරගත්තා මගේ ඉපදීම අවසానයි මේ මතුවට මට කරන්න කිසිම දෙයක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා අඟුලිමාලයන් වහන්සේ සමන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේලා අතරට එක් වූහ. විශ්ව ධාතුවේ අනන්ත ගුණයෙන් සම්පූර්ණ මහ රහතන් වහන්සේලාගේ ගොන්නට මේ දරුණු මිනිමරුව ඇතුළුනා. එතකොට කාලයක් තිස්සේ මිනිමරුවා මිනිමරුවා මිනිමරුවා කියලා බැන බැන බැන බැන හිටපු අය ඒගොල්ලෝ තාමත් සංසාරේ දුක් විඳිනවා. ඒගොල්ලෝ තාමත් සතර අපායයි. ඒගොල්ලෝ තාමත් දුක් විඳිනවා. තාමත් දිව්‍ය ලෝකවල වෙන්නේ. තාමත් මනුෂ්‍ය ලෝකෙ වෙන්නේ. නමුත් මිනිමරුවට මොකද වුනේ? මිනිමරුවා අර අතිඋතුම් ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා අතරට ඇතුළු වුණා. එහෙමනම් පුද්ගලයෙකුගේ సంతානයේ තැම්පත් වෙලා තියෙන ශක්තියයි සසර කරගත්ත පුණ්‍ය සම්භාර ධර්මයයි කොච්චරද කියන කාරණාව ඔබ දන්නෙත් නෑ ඔබේ කොච්චරක් ඇද්ද මම දන්නෙත් නෑ මගේ කොච්චරක් ඇද්ද. ඒක මනාව දන්නේ කවුද? ඒක දන්නේ ඒක හරියටම දන්න අය ලෝකේ පහළ වුණේ එක්කෙනයි. වෙන කවුරුවත් නෙමෙයි සම්මා සම්බුද්ධ කියන මහාවීරයන් වහන්සේ විතරයි. ආන් ඒකයි සඳහන් කළේ එදත් අදත් හෙටත් ලෝකේ පහළ වෙච්ච ඕනෑම කෙනෙකුගේ නිර්වාණගාමී මාර්ගය මගේ නිවන වෙනුවෙන් මා යා යුතු ඍජු මාර්ගය පිළිබඳව දන්න එකම සලස්ම තියෙන උන්වහන්සේ ගාව විතරයි. හැමෝම අඟුලිමාලයා මිනිමරුවා මහ හොරා කියලා චෝදනා කර කර හිටපු කෙනාට නිවන් මඟ විවර කරන්න පුළුවන් බව දැනගෙන භාග්‍යතුන් වහන්සේදා මහා කරුණාවෙන් යුක්ත වේ වනාන්තරයේට භාග්‍යතුන් වහන්සේ පිවිසියා. මගේ දිගට වැඳ වැඳ වැඳ වැඳ ස්වාමීන් වහන්සේ අඟුලිමාල කියන දරුණු මිනිමරුවාවේ වනාන්තරයේ ඉන්නවා කියන කන් දෙක ඇහෙන්නේ නැති බිහිරි ශ්‍රමණෙක් වගේ උන්වහන්සේ ඒ වනාන්තරයට වැඩම කළේ මොහු මොහු මේ ජීවිතෙන් සතර අපායෙම නිදහස් වෙලා මුළු සංසාර සාගරයෙන්ම සමුගන්න බව අවබෝධ කරලා තිබුණ නිසා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිසා අඟුලිමාලයන් ඒ පිහිට ඒ පිහිට ලැබුවා. ඉන්පසු අඟුලිමාලයන් වහන්සේ පෙරවරු කාලයේ පාත්‍රා සිවුරු අරගෙන සරත් නුරට පින්ඳ පාත වැඩම කර බව සඳහන් කරනවා. පහත් තුනයින් පස්සේ එදත් පාත්‍රා සිවුරු අරගෙන පින්ඳ පාත වැඩියා. ඔබ මේ පින්ඳ පාත වැඩින ගමනේ උන්වහන්සේට හරියට වේදනාවට මුණ පඬ සිද්ධ වුණා. ඒ මොකද මිනිස්සු ගල් කැටයක් අරගෙන කොහට්ට දාලා ගැහුවා. ඒක වදින්නේ අඟුලිමාලයන් වහන්සේගේ ඇඟේ. පොල්ලක් දණ්ඩක් කොහාට ගැහුවා. සතෙකුට ගැහුවත් ගහකට ගැහුවත් කොහත්ත විසිකරුවත් ඒක ගිහිල්ලා වදින්නේ අඟුලිමාලයන් වහන්සේගේ ඔළුව පැලිලා පිරු වෙලා දානෙට පිසගාගත්ත පාත්‍රය බිඳිලා උන්වහන්සේට කිසිම පහසුකමක් සෝයක් සෝයක් සැලසුන්නේ නැහැ මේ පින්ඳ පාති වඩින්න ගම. භාග්‍යතුන් වහන්සේ යම් තැනකද අඟුලිමාලයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩියා. වැඩලා භාග්‍යතුන් වහන්සේ ළඟට වඩිනකොටම දුරදීම දුරජාන් වහන්සේ දකිනවා. අඟුලිමාලයන් එනවා. එහෙම එන නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කළා. අදිවාසයේ හිතම් බ්‍රාහ්මණ අදිවාසයේ හිතම් බ්‍රාහ්මණ දන්නවා මේ කියන්නේ දෙන්නේ තමන් වහන්සේ විඳින වේදනාව ගැන කියලා. ඉවසන්න බ්‍රාහ්මණය ඉවසන්න. ඒකයි සඳහන් කළේ අදිවාසයේ හිතම් බ්‍රාහ්මණ. ඉවසන්න බ්‍රාහ්මණ. එයිදන් මේ බ්‍රාහ්මණය කියලා කියන්නේ මහාන කියලා කියන්නේ. අඟුලිමාලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය කියලා කතා කරන්නේ. කාටද කියන්නේ මේ ලෝකේ බ්‍රාහ්මණය කියලා කියන්නේ? විශේෂයෙන් රහතන් වහන්සේ ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරපු තවත් එක වචනයක් තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. රහතන් වහන්සේ හඳුන්වන තවත් එක තවත් එක නමක් බ්‍රාහ්මණයා. එහෙනම් මෙතන භාග්‍යතුන් වහන්සේ ඒකයි අදිවාසයේ හිතම් බ්‍රාහ්මණ. ඉවසන්න බ්‍රාහ්මණය ඉවසන්න. භාග්‍යතුන් වහන්සේ දන්නව රහත් වෙලා ඉන්නේ. ඒ නිසා එහෙම ආමන්ත්‍රණය කළා. යම් කර්මයක විපාකයකින් බොහෝ වර්ෂ සිය දහස් ගණනක් ඔබ නිරේ දුක් විඳින්න හිටියා නම් ඒ සියලු දුකෙන් මේ වෙනකොට ඔබ නිදහස්. අපාය ගියා එහෙමනම් මේ කාලයක් නිරා දුක් විඳින තිබිච්ච අකුසල් දෙපරවගෙන තිබුණා. එක මිනිහෙක් මැරුවද? මිනිස්සු දහස් ගාණක් සීමාවක් කරන්න බැරි තරම් මිනිස්සු මැරුවා. මිනිස්සු දහහක් මරලා ඇඟිලි මාලයකින් නැත්නම් මිනිස්සු දහහක් මරලා ගුරු පඬුරස් දෙන්න වෙලා තිබුණේ. නමුත් මේ දහහ මරන්න මේ ඇඟිලි 1000 එකතු කරන්න කී දහහක් මරන්න ඇද්ද? මේ ඇඟිලි හැමදාම තියෙන්නේ නැහැ. දවසින් දෙකෙන් ඇඟිලි 1000 කැපුවා නෙමෙයිනේ. ඒක කුණු වෙවි කුණු වෙවි අර ගැට ගහලා තියෙන එකෙන් ගැලවිලා වැටෙනවා. කලින් ඇඟිලි කප කප හැංගුවා ගස් බෙනවල ගල් බෙනවල. ඊ හංගපු තැනට අද ඇඟිලි කපාගෙන යනකොට ඊ හංගපුව සත්තු කාලා එකක්වත් නැහැ. මතක නැහැ ඊයේ කීයක් මරුවද කියලා. බැරිම තැන තමයි මේ ඇඟිලි කොලවත් හංගලා වැඩක් නැහැ කියලා තමයි බෙල්ලේ ළඟ. මේ දාහ මරණකොට කීයක් ඇඟිලි අහිමි වුණාද? එහෙමනම් 1000ක් වෙනුවෙන් කී දහහක් කී දහහක් මරන්න. අපේ අහලේ සංසාරේ කරුමේ විපාක දෙන්නේ නැති. අපිත් ප්‍රාණඝාත කරනවා. අපි කියන්නේ ලෝකෙ මිනිස්සු ලෝකෙ මිනිස්සු ප්‍රාණඝාත කරනවා. විපාක දෙන්න ගියහම කොහොමද? අපි කියනවා දෙක මදුරුවෙකුට ගහලා මැරුවා කියලා. එතකොට සංසාරේ එක මදුරුවෙක් මරපු හින්දා මටත් එකපාරක් පැලිලා මැරෙන්න වෙනව නම් කමක් නැහැ. කල්ලා මැරුවොත් මට දෙල්ලම තමයි මැරෙන්න වෙන්නේ. එකපාරක් නම් කමක් නැහැ. අර එක මදුරුවා තලපු නිසා මට තැලෙන්න වෙනවා කෝටි ප්‍රකෝටි ගණනක් ආත්මවල. ඇයි ඉස්තර වෙන්නේ? මේ මදුරුවාට ගහන්න අත උස්සලා මදුරුවාගේ ඇඟ උඩට අත පාත් කරනකොට මට සිතුවිලි කීයක් ඇති වෙන්නේ? අන්න ඒ සිතුවිලි ගණනට මට දුක් විඳින්න එක තප්පරයකට කෙනෙක්ගේ චිත්තසංතානයේ සිතුවිලි කොච්චර පහළ වෙනවද? තප්පරයකට උපදින සිතුවිලි ගාන ප්‍රකෝටි ගාන. ඒ තරම්ම වේගවත් හිතයි. එහෙමනම් ඒ හැම හිතක්ම විපාක හිතක්. අන්න ඒ නිසායි එක මధుරයක් තලහම මට කෝටි ප්‍රකෝටි ගණක් හැලෙන්නේ. මధుරයක් තලනවට වඩා අමාරුයි මිනිහෙක් මරන්න. මදුරෙක් මරන්න තප්පර දෙකයි නම් ගත වුණේ මිනිහෙක් මරන්න විනාඩි දෙකක් ගත වුණොත් හිතන්නකෝ කෝටි කීයක සිතිවිලි ප්‍රමාණයක් උපදීද කියලා. එතකොට මිනිස්සු දහස් ගාණක් මරනකොට මෙයා කොයිතරම් නිරයන්ද පාර හදාගත්තද? ආන්ගේ නිසයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ අනාදිමත් කාලයක් නිරේ දුක් විඳින අකුසල් රැස් වෙලා තිබුණා ඒ සියලුම අකුසල් විපාක දීමෙන් ඔබ මේ වෙනකොට මේ වෙනකොට නිදා. නිරේත යන්නේ නැහැ බ්‍රාහමණය ඔබ. නමුත් කරපු අකුසල් මෙලවදි විඳින්න තියෙනවා. ජීවිතේ පවතිනවනේ. පවතිනකම් විඳින්න තියෙනවා. නිරේ ගිහිල්ලා විඳින්න නෑ. මේ ලෝකෙ විඳින්න තියෙන ටික විඳින්න වෙනවා. අපි ඕනම කෙනෙක් සමහර වෙලාවට කරන කර්ම වලින් තුලින් එකක් විතර මේ ලෝකේ මේ ලෝකේ විපාක දෙනවා. මෙන්න මේ විපාක දීම තමයි මේ ගල්මුල් පාරවල් වැඩි වැඩි වේදනාව විඳින්නේ. මේක තමයි මේ විඳින මේ විඳින දුක බුදුරජාණන් වහන්සේම සඳහන් කරාම අඟුලිමාලයන් වහන්සේ තනිව හැසිරෙමින් විනික්ති සුවය අත්විඳින්මින් මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණාව අහලා තනියම හැසිරෙමින් කවුරුත් අතරට ගියේ නෑ. විමුක්ති සුවය නිර්වාණ රසයේ බුද්ධි මිදමින් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. උදානයන් ප්‍රකාශ කරන්නට යෙදෙන කියලා සඳහන් කරනවා. කොහොමද යමෙක් පෙර ප්‍රමාදීව සිට පසුව අප්‍රමාදී වෙයිද? ඔහු වලා ගැබින් මිදෙන සඳක් මෙන් මේ ලෝකය ආලෝකමත් කරයි. යමෙක් පෙර ප්‍රමාදීව සිට පසුව අප්‍රමාදී වෙයිද? ආන්ගේ පුජ්‍යලයා ලෝකයට කොයිතරම් ලක්ෂණ වෙනවද? වලා ගැබෙන් විදුන සඳක් වගේ. ඒ තමන් වහන්සේත් උපමාවට අරගෙන කියන්නේ. කාලයක් තිස්සේම ජීවිතේ ප්‍රමාදයි. ඒ නිසා නිරයට යන්නමයි පාර හැදුවේ. භාග්‍යවතුන් වහන්සේ නිසා එයින් මිදුණා. එයින් මිදිච්ච තමන් දැන් මේ ලෝකෙට කොයිතරම් අර්ථවත්ද? දැන් මේ ලෝකෙට කොයිතරම් වටිනවද? දැන් එහෙනම් සඳ වගේ. හඳ ලෝකයට මොන තරම් යහපතක් කරනවද? ભેදයක් තියෙනවද හඳේ? දුප්පත් ගෙදරටත් හඳේලිය ඒ වගේමයි, පොහොසත් ගෙදරටත් හඳේලිය ඒ වගේමයි. අසූචි ගොඩක් තියෙනවා නම් එතෙන්ටත් හඳේලිය වැටෙනවා. මණිකක් තියෙනවා නම් එතෙන්ටත් හඳේලිය වැටෙනවා. දැන් මේ සංසාරේ දිනාපු මේ මහා පුරුෂයන් වහන්සේ මට ගල් ගහපු කෙනාට සලකන්නේ මට පොල්ලෙන් ගහපු කෙනාට සලකන්නේ එදා බණ මඩුවේ මට බැනපු කෙනාට මම බණ කියන්නේ එහෙම කතාවක් මේ මහෞත්තමයන්න් වහන්සේ ගාව තියනවාද? එහෙම එකක් නැහැ. හරියට වලාකුළෙන් විදිච්ච සඳක් වගේ මේ ලෝකේ කාටද පිහිටෝනේ ඒ ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. එහෙනම් කලක් ප්‍රමාද වෙවි ප්‍රමාද වෙවි හිටපු අය කාලාන්තරයක් තිස්සේ අපෙන් බැනුම් අහා බැනුම් අහා හිටපු අය යම් මොහතක තීරණය කෙරුවෙත් නැහැ මේ කර්මකාරී ජීවිතයට සමු දෙනවා කියලා වීර්ය වඩන්න පටන් ගත්තොත් බැන බැන හිටපු අය තවමත් බැන බැන ඉන්න වෙලාවේ Taman ඊට එහාට යන්න පුළුවන්කම තියෙන බවත් මේ උන්වහන්සේගේ මේ උදාණයෙන් පැහැදිලි කරනවා. ඒ උදාණයම අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා යමෙක් කරන ලද කර්මය කුසලයෙන් වසයි නම් ඔහු මේ ලෝකය ලෝකයේ තුල වලාගෙමින් මිදෙන හඳක් වගේ කියලා. යමෙක් කරන ලද කර්මය කුසලයෙන් වහයි නම් ඒ පුද්ගලයා වලාගෙමින් මිදෙන සඳහක් වගේ. කරන ලද අකුසලයේ කුසලයෙන් වහයි නම් කියලා කියන්නේ දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ පව් කළේ නැද්ද? උන්වහන්සේ කරපු තරම් පව් ඔබ කළාද මේ ජීවිතේ? මම කළාද? නෑ. නමුත් අපි දෙගොල්ලටම තාම රහත් වෙන්න බැරි වුණා. පස්සේ ශිෂ්‍ය දහතේ කොහෙවත් නැහැ. එහෙනම් කරපු පව් මොකෙන්ද වැහුවේ? කුසල් වලින්. එහෙනම් සංසාරේ ඔබ කරපු අකුසල් ඔබට පිටිපස්සේ හිටගෙන ඉන්නවා මහ පර්වත මම කරපු පව් මගේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා පර්වත නැගිලා. විපාක දෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ උපතින්දා විපාක දෙන්න. මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච හින්දා අපාය ගිහිල්ලා විඳින්න තියෙන දුක් වලට විපාක දෙන්න බෑනේ. අපාය දුක මනුස්ස ලෝකේ හම්බ වෙන්නේ නෑනේ. නමුත් අපි අපි දෙගොල්ලගේ පිටිපස්සේ ඊළඟ භවයේ අපායට යන්න ඕන පව් නැද්ද? තියෙනවා. අර ගොඩ ගැහිලා තියෙන පව් කන්දේ නිරයට යන්න පව් ඕන තරම් අපේ පිටිපස්සේ තියෙනවා මේ වෙනකොටත්. නමුත් ඒක දැම්ම විපාක දෙන්නේ. මරණයෙන් පස්සේ මම නිරයට ගියොත් එහෙම මේ ජීවිතේ කරපු කර්මත් විපාක දීලා අර පෙර රැස් කරපු කර්මත් පිටිපස්සේ තියෙනවා ගොඩක්. ඒ සේරමත් විපාක දෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් නිරයට නොයන්ද ඔබ යම් පාරක් හැදුවොත් ඔබ ඊළඟට මේ ජීවිතේ ඉවර වෙනකොට ගිහිල්ලා සුගතියක ඉපදුනොත් අර පව් වලට විපාක දෙන්න පුළුවන්ද? බෑ ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා අපි නිරේට එයි කියලා. තැනට එයි කියලා බලාගෙන ඉන්නවා පහර දෙන්න. නමුත් මං එතෙන්ට යන්නෙම නෑ. එතෙන්ට යන්නෙම නෑ. එතෙන්ට නොයන්නම කටයුතු කරනවා. ආන් ඒකයි කුසලයෙන් පව වහනවා කියලා කියන්නේ. දුටුගැමුණු රජුගෙන් හිටපු මහ යෝධයෝ තේර පුත්හාවේ චූර් දෙක තියලා ගිහිල්ලා බුද්ධ ශාසනය රකින්න යුද්ධ කළා. යගදාවක් අරගෙන සතුරු මැද්දට ගිහිල්ලා කැරකිව්වා කියලා සඳහන් කරන්නේ යකඩ පොල්ලක්. පොල්ලක් කරකවනකොට කෙනෙකුට පේනවා නම් පොල්ල කැරකි කැරකි එනවා පාත් වෙලා පොල්ල ඔලිය වදින එකෙන් බේරෙනවා. සඳහන් කරනවා මේ පොල්ල කරකවනවා කාටවත් පේන්නේ නැහැ කියලා. තරම් වේගෙන් කරකවනවා පොළු ගෙඩිය වල වැඩි වැඩි ගැලවි ගැලවි විශ් වෙනවා විතරයි වෙන්නේ. වෙන පොල්ලක් කැරකෙන බවක් කාටවත් පේන්නේ පේන්නේ නැහැ. අපිට හෙලිකොප්ටරයක පෙති ටික කැරකෙනවත් අපිට පේනවා. නමුත් ඊට වඩා මොනතරම් වේගෙන් මේ පොල්ල කරකවන්නේ නමුත් යුද්ධය ඉවර වුණාට පස්සේ ආපහු ගිහිල්ලා සිවුරු පොරවගෙන වීර වැඩුව ආයේ ආය රහත් වුණා. ගෝඨයිම්බර ගෝඨයිම්බර රහත් වුණා. නමුත් මේ යුද්ධයට ගිහිල්ලා මිනිස්සු මැරුන්නේ නැද්ද? මැරුණා. පව පස්සේ කුසල් වඩලා වීරය වඩලා පව් වැහුවා. එහෙනම් ඒකයි මෙතන සඳහන් කරන්නේ මේ ලෝකයේ පව අකුසලයේ කුසලයෙන් වහන පුජ්‍යලයාද වලාගෙමින් මිදෙන සඳක් වගේ බබලෙනවා කියලා උන්වහන්සේ උදාන වාක්‍යයක් සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා යම් තරුණ භික්ෂුවක් ඒකාන්තයෙන් මේ බුද්ධ ශාසනය යෙදෙනම් ඔහු මේ ලෝකය වලාගෙමින් මිදෙන සඳක් මෙන් ආලෝකමත් කරයි. යම් තරුණ භික්ෂුවක් ඒකාන්තයෙන්ම මේ බුද්ධ ශාසනයෙහි යෙදෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම හැසිරෙයි නම් ඔහුද වලාගෙමින් මිදෙන සඳක් වගේ බබලෙනවා කියලා දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා මගේ සතුරු මේ ධර්ම කතාව අසත්වා අඟුලිමාලයන් වහන්සේ ඉපත් කරන මගේ හතුරෝ ඉන්නවා මම යම් කෙනෙකුගේ තාත්තා මැරුවා නම් ඒගොල්ලෝ මගේ මට හතුරු වෙලා යම් කෙනෙකුගේ අම්මා එදා මං අතින් මැරුවා නම් ඒගොල්ලෝ මට හතුරු වෙලා උන්වහන්සේ සඳහන් කරනවා මගේ හතුරෝ යම් කෙනෙක් වෙත් නම් ඒ අය මේ ධර්ම කතාව අසත්වා සතුර සතුරන් මේ බුද්ධ ශාසනයෙම යෙදෙත්වා ඔවුන් මගේ සත්ව වුණාට කමන්නේ උඹලා සම්මා සම්බුද්ධ ශාසනයෙම යෙදියල්ලා මගේ සතුරෝ සත්පුරුෂයෝම ආශ්‍රය කරත්වා යමෙක් අනුන්ට කරනු කරුණු දක්වලා ධර්මයේ සීලෙහි පිහිටනවා නම් අන්න ඒ කල්යාණ මිත්‍රයෝ මාගේ සතුරු ආශ්‍රය කෙරෙත්වා යමෙක් අනික් අය ධර්මයේ හසුරවන්නේ නම් ඒ අය කල්යාණ මිත්‍රයෝය අද මට සතුරු වගේ ඉන්න අය එවන් කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය ආශ්‍රය කරත්වා ඊළඟට සඳහන් කරනවා මාගේ සතුරුත් ආශ්‍රය කෙරිත්වා මාගේ සතුරු ඉවසත්වා මාගේ සතුරු අන්‍යයන්ට විරුද්ධ නොවේවා මාගේ සතුරු ධර්මය අසත්වා එතකින් නොනැවති ඒ අනුගමනය කරත්වා මෙලව උපන් යම් කෙනෙක් වෙත්නම් මම මට හිංසාවක් නොකරත්වා මෙලව උපන් යම් කෙනෙක් වෙත්නම් ඒ කිසිම කෙනෙක් මට හිංසාවක් නොකරත්වා වෙන කාටවත් හිංසා නොකරත්වා පරම ශාන්ත වූ නිවනට පැමිණෙත්වා තණ්හාව සහිත ඌවන් තණ්හාව රහිත ඌවන් වේවා සියලු දෙනාම තණ්හාව නැසත්වා තසාවා තාවරාවා කියලා මේ කාරණාව සඳහන් කළා බය ඇති බය නැති දෙකොටසටම හිංසාවක් නොකරන්න යමෙකුට හැකි නම් ඒ මේ උතුම් නිවනට පැමිණි කෙනෙකුටම පමණයි බය ඇත්තන්ටත් බය නැත්තන්ටත් හිංසාවක් කරන්න යමෙකුට පුළුවන් නම් ඒ වෙන කාටවත් නෙමෙයි මේ නිවනට ආපු කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. උදකං නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජන. දාරුන් නමයන්ති සච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. උදකං නයන්ති නෙත්තිකා ගොවියා. ගොවියා Tamange කුඹුර තියෙන හුඟ ඈත ඈත තියෙන කුඹුරට වැවේ ඉඳලා සියලුම කඳු පල්ලම් මුල් ගල් සියලු බාධක ජයගෙන කොහොම හරි කුඹරට වතුර වතුර ගෙනියනවමයි වතුරට හිතක් තියනවද වතුරට හිතක් නෑ නමුත් ගොවියා කිත් කිත් නැති වතුර තමන්ගේ කුඹරට කොහොම හරි ගෙනියනවා උද කන් හිනයන්ති නිකා උසුකාරා නමයන්ති තේජනං යකඩ යකඩ මේ ලෝකේ හරි හයියයි නමුත් හයිය කියන යකඩ රත් කරලා තලලා ඇද කරලා නමලා රවුම් කරලා හැඩ කරලා යකඩ වලින් කොච්චර උපකරණ හදනවා තාම තද යකඩය තාම තිවුණු පිහියක් බවට පත් කරනවා ඒ යකඩ රවුම් කරලා ගාලා නමන කලල ලස්සන උපකරණ යකඩ වලින් හදනවා නමුත් යකඩ වලට හිතක් තියනවාද ඕනේ ඕනේ පැත්තට නැමෙන්නේ යකඩය යකඩ හදන කෙනා කීකරු කරලා තමයි එහෙම කරලා දාරුන් නමයන්ති තච්චක ඔබේ ගෙදරක් තියෙනවා දැව වලින් කරපු භාණ්ඩ මේ ධර්ම මණ්ඩපෙත් තියෙනවා දැව වලින් කරපු භාණ්ඩ. නමුත් මේ භාණ්ඩ වල හැටියට ගස්වල දැව හැදිලා තිබුණා. මේ වාගේ කැටයන්, මේ වාගේ කකුල්, පීනියට, පැතලියට එහෙම ගස් තිබුණා. එහෙම නෑ. ගස් කපන, ලී රැහැලා, ලී ගාලා විවිධ දේවල් කරලා මේ ලීය Tamanට අවනත කරලා තියෙන්නේ කවුද? වඩුවා. පිට පිට නැති ලීයෙන් මිනිස්සු මවිතයට පත් කරන ගෘහ භාණ්ඩ හැදී වඩුවා. එහෙනම් වඩුවා Tamanට ඕන හැටියට ලීය එළිය අවනත කළා. සාරුන් නමයන් කච්චක අත්තානං ගමයන්ති පණ්ඩිතා. පිට පිට තියෙන අපිට අපේ ආත්මය দমনය කරන්න බෑ. අපේ හිත দমনය කරගන්න බෑ. පිට පිට නැති දේවල් দমনය කරලා තියෙන ලස්සන. එහෙනම් দমনය කරන්න හිතක් තියෙන අපි අපේ හිත দমনය කරගත්තොත් අපි කොයිතරම් ලස්සන වෙනවද කියන කතාව නේද මේ දිගට දිගට උන්වහන්සේ අපිට කියන්නේ. එහෙනම් අපිට හිතන්න කොච්චර දෙයක් උන්වහන්සේ උන්වහන්සේ උදානය තුළ කියනවලු මේතන. ඊළඟට සඳහන් කරනවා ඊතලයේ ඇති සියුම් ඇදේ පවා ඉවත් කළ හැකිනම් ඕනෑම හැඩයක දැව කැබැල්ලක් තමා කැමති ආකාරයට ලීවදුවා සකස් කරන්නේ නම් පඬිතයන්ට තම තමාට වුවමනා හැටියට තමන්ගේ හිත හදාගන්න බැරි ඇයි? ඇතමෙක් දඬුගෙනද? ඇතමෙක් උලෙන්ද? ඇතමෙක් හෙන්ඩුවෙන්ද? ඇතමෙක් කසෙන්ද? පහර දෙමින් අනිමින් ඇතමුන් පාලනය කරේද අදණ්ඩේන අසත්තේන මේ අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් උපකරණයකින් තොරව දණ්ඩකින් තොරව අහං ගන්තෝම් හි තාදිතා ඒ තාදී ගුණ ඇති ශාස්ත්‍රුන් වහන්සේ දඬු මුගුරු නොගෙනම මාව පාලනය කරන ලදසේක සමහර කට්ටිය කසේ ගන්නවා. සමහර කට්ටිය උලක් ගන්නවා. සමහර කට්ටිය මුගුරක් ගන්නවා. සමහර කට්ටිය අංකුශයක් නැත්නම් හෙන්ඩුවක් අරගෙන ඇන ඇන පහර දෙමින් තමයි මිනිස්සු පාලනය කරන්නේ. ඒ ඒ හෙන්ඩුවටයි බය. හෙන්ඩුවට බය හින්දායි ඇතා පාලනය වෙන්නේ. කසේට බය හින්දායි පාලනය වුනේ. ශස්ත්‍රයට බය හින්දායි පාලනය නමුත් සාදී ගුණයෙන් යුක්ත වූ මේ මහා පුරුෂයන් වහන්සේ, මේ මහා ශ්‍රමදයන් වහන්සේ අදණ්ඩේන අසත්තේන අහං ගන්තෝ හිතාදිතා මම පාලනය කරන ලද්දේ ඒ කිසි උපකරණයක් ඇතුව උපකරණයක් ඇතුව නෙමෙයි අහිංසකෝච මේ නාම හිංසකස්ස පුරේ සතෝ මගේ පෙර අහිංසක කියලා නමක් තිබුණා එහෙත් මම හිංසාව සහිතවම හිටියා මගේ පෙර නම අහිංසක නමුත් මම හිංසාවෙන්ම හිංසාවෙන්ම ජීවත් වුණා අජ්ජාහං සත්‍ය නාමෝහි අද මම සත්‍ය නමේ විදිහටම ඉන්නවා අද මම සත්‍ය නමේ විදිහටම අජ්ජානං සත්‍ය නාමෝහි සත්‍ය නමේ විදිහටම අද ඉන්නවා ඒ කොයි වගේද අද හැබෑවටම මම අහිංසකේ මගෙන් කාටවත් මගෙන් කාටවත් කරදරයක් නෑ කියලා උන්වහන්සේ සඳහන් කරනවා නාහං හිංසාමි කිංචිනම් මම කිසිවෙකුට දැන් හිංසා කරන්නේ නැහැ. චෝරෝ අහං පුරේ ආසින් පෙර මම පොරෙක් විය. අඟුලිමාලෝති විසුතු අඟුලිමාල නමින් ප්‍රසිද්ධ හොරෙක් වුණා පෙර මම. අද මම අද මම හොරෙක් නෙමෙයි. මේ ආදි වශයෙන් උදාන ගණනාවක් උන්වහන්සේ සඳහන් කරනවා. ඒ අතර සඳහන් කරනවා අරණා ගමනං පස්ස භවනෙත්ති සමූහතා බලව සරණාගමනයේහි බලය නිසා මම බව නෙත්තිය සංහාව බිඳ දැම්මා. අපිට කියනවා මේ සරණාගමනයේ තෙරුවන් සරණ ගමන නිසා මම බව නෙත්තිය බින්දා. මොකද බව නෙත්තිය කියලා කියන්නේ? දිගින් දිගට භවයේ ගැටි ගැටි උපද්දව උපද්දව අරගෙන යන සංහාව සරණාගමනය නිසා මම බින්දා. සාදිසං කම්මං කත්වාන බහුන් දුග්ගති ගාමිනං පුත්තෝ කම්ම විපාකං දුග්ගති ගාමී මාර්ගයට බැහැලා කර්මෙහි අය ස්පර්ශ කරමින් ඉන්නකොට පෙර කුසල කර්මයක විපාකයකින් භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කළා. මම සසර පව් කර කර හිටියා. ඒ පව් කර කර ඉන්න අතරේ භාග්‍යතුන් වහන්සේ පෙර පිනක් තිබිලා මට මට අනුකම්පා කරන්න ලැබුණා. ඒක මුණ ගැහිච්ච මුල්ම වෙලාවේ සඳහන් කළා තිරස්සං වතමේ මහිෂෝ මහේසින් මහා වනං සමනෝයන් පච්චපාදේ. බොහෝ කාලයකට පස්සේ ඒ මහා ඍෂීන් වහන්සේ මට අනුකම්පා පිණිසම මේ වනාන්තරයට වැඩිය කියලා සඳහන් කළා. සුත්වාන ගාතං ඵල ධම්ම යුත්තං සෝහං චරිස්සාමි පහය පාපං. වහන්සේගේ ධර්මයේ සහිත ගාථා අහලා පව්මල දුරු කරලා මම ජීවත් වෙනවා කියලා ප්‍රකාශ කරමින් තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳගෙන වැටුනේ. ඒ කාරණාව නැවත සිහිපත් කරනවා. එහෙනම් මීට වඩා දීර්ඝ වශයෙන් තවත් උන්වහන්සේගේ උදානයන් මේ සූත්‍රය තුළ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ධර්මදේශනාවල තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා තව උදානයන් කීපයක් පමණක් සාකච්ඡා කරන්න ඇති නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. අඟුලිමාල සූත්‍රය ආශ්‍රයෙන් කරපු දේශනා මෙතනින් නිමා කරන්න සූදානම් වෙමි. එහෙමනම් මේ අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තව තවත් පින්දහම් කර ගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ